මේ පැවිදි යෝගාවතර පිළිපදෙන් අවසරයි. අපි පසුගිය ධර්ම දේශනාවේදී මේ අන්ධ පුතග්ජන ලෝකයේ යම් යම් අදනිල නැත්නම් ආකාර පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුනා. කවෙටපත් වෙන්න කියන මේ පියවර පරිදීපේ නගින්න නම් ඒකාන්තයෙන්ම සාස්තුන් වහන්සේගේ අවශ්‍ය වෙනවා. මේ විදිහට කරන කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න කෙනෙක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට මුලින්ම මේ අන්ධ පුතර්ජන භාවයේ ඉඳලා කල්යාණ මිත්‍යා අසවලාය කියලා වෙන්කර තෝරා ගැනීම ඉතාමත්ම අසිරු කාරණාවක්. ලෝකේ දිහා බලනකොට මේ තරම් මේ තමන්ගේ සැප කැමති මිනිස්සු මේ අන්ධ වේ සැප හොයනවා කියලා හිතාගෙන තමන්ටත් අනුන්ටත් දුක පිණිස අහිත පිණිස පවතිනා වූ මේ කෙලෙස් පැත්ත නරක පැත්ත අකුසල් පැත්ත අධාර්ම පැත්ත අසාධාර්ම පැත්ත මේ තරම්ම ආශ්‍රය කරන්නේ මෙන්න මේ ආස්තුන් වහන්සේ නිවැරදි මිත්‍යා කල්යාණ මිත්‍යා තෝරා වේදා ගන්න බැරි කම නිසා. ඒ නිසා මේ මාත්‍රකාවේ බොහෝම විසදයි සුතුලයි පැතිරිච්ච මාතෘකාවක්. මේ විදිහට යම් කිසි කෙනෙක් නියම ධර්මය එහෙම නැත්නම් නියම සාස්තුන් වහන්සේ නියම කල්යාණ මිත්‍රයා උපදේශ දෙන ගුරුවරයා සොයාගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ තව ඉදිරියට කරන්න තියෙන කටයුත්ත මුංචෙකුත් නෙවෙයි. සාස්තුන් වහන්සේ සොයා ගැනීමත් වේකර තෝරා ගැනීමත් මුංච එකක් නෙවෙයි. ඊට පස්සේ ඒ සාස්තුන් වහන්සේ විදිහේ උපදේශ දෙන ගුරුවරයා විසින් දෙන උපදේශ පිළිපදින්මින් ඉදිරියට යන එකත් බොහොම සූක්ෂම හසුරවන්න ඕනේ. බොහොම කැපවීමකින් කරන්න ඕනේ. ඒ නිසා පළවෙනියෙන්ම අපි සාමාන්‍ය භාෂාවෙන් තෝරනවා අන්ධ පු탁ජන ලෝකයේ ඉඳලා හොඳ නරක දෙක තේරුම් ගන්න. මේකට තමයි අර ඇත්ත ඇති හැටි දැක්කාන්ට නම් ගුරුවරයෙක් ඕනෑ කියන වචනයත් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ හොඳ මේකයි නරක මේකයි කියලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ හොඳ පැත්ත ආශ්‍රය කරොත් හොඳක් වෙනවය නරක පැත්ත ආශ්‍රය කරොත් නරකක් වෙනවය කියන කාරණාව වැටහෙන තරම කෙනෙක් නම් අර හොඳ ලං කර ගන්නට හොඳ භාවයටපත් වෙන්න පිරිසුදු භාවයට සුදු භාවයටපත් වෙන්න කටයුතු කරන්න වෙනවා. අන්න ඒ කටයුතු සම්පාදනය කිරීමේදී මේ හොඳ නරක දෙකෙන් වෙන් කරගත්ත හොඳ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැති බව දැන් බොහෝම සුළු පිළිගන්න. මේ නිසා අර හොඳ නරක දෙකෙන් හොඳ වෙන් කරගත්තට පස්සේ ඒ මම දැන් හොඳයි ඒ නිසා මට මේ මේ ප්‍රතිඵල මට මේ මේ නන්දුනාම ආනිසංශ ලාභ සත්කාර ප්‍රෝජන ලැබිය යුතුයි කියලා හිතන්න පටන් ගන්නවා. මේ නිසාම නැවතත් අවුල් වෙන්න පටන් ගන්නවා. මේ නිසා පාරේ හරියට ගියැත්තෝ. එහෙම නැත්නම් හොඳ ඥාන කල්පනාවක් ඇති පඬිත ඇත්තෝ හොඳින් නරක වෙන් කරගත්තට පස්සේ හොඳින් වඩා හොඳ වෙන් කරගන්නත් අර වාගේම උනන්දු වෙනවා. එහෙම නොවුනොත් අර ඉස්සලා වෙන් කරගත්ත හොඳ නරක දෙකක් නැවත පටලවෙන්න ඉඩ තියෙනවා. එකට මිශ්‍ර වෙලා කලවම් වෙන්න ඉඩ තියෙනවා. නැවතත් නරක තත්ත්වයට පවාපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වාගේ දවසින් දවස උතුම් භාවයට උත්තර භාවයට ආර්ය භාවයටපත් වෙන්න නම් මූලික පාඩම වශයෙන් අන්ධ පුතක් යන ලෝකේ ඉඳලා අපි හොඳ නරක දෙක තේරුම්ගෙන ඊට පස්සේ හොඳ අතරින් වඩා හොඳ වැඩි හොඳ මේකට හොඳ තවත් සම්බන්ධයක් කරනවනේ ඒ හොඳ තේන් දරින්න ඕන හොඳ වෙලා නැදි හොඳ බව පේන්න තියෙනවා. එහෙම නැත්නම් තමන් හොඳ කරන ගමන් ඒ හොඳ බවට ආදර්ශය අනුන්ට දැක ගන්නට පුදුවන් චරිතයක් ගොඩනගා ගන්නවා. මෙන්න මේ සම්බන්ධයෙන් තමයි එදා අපි සූත්‍රයක් ගෙන හරපෑවේ. මේ උපාලි ස්වාමීන් වහන්සේ බුදුජානන් වහන්සේට සඳහන් කරන ආසර ස්වාමීන් වහන්සේ මම දැන් පැවිදි වෙලා මට දැන් විවේක සම්පත්තිය තියෙනවා. ඒ නිසා මම වාගේ හොඳ නරක දෙක තීරුම් අරගෙන ඒකෝ රූපකත්වෝ අපමත්තෝ පහිතත්වෝ කියන එක එක තැන් වෙලා නැත්නම් තනි වෙලා විවේක තැනකට ගිහිල්ලා කෙලස් ප්‍රහාණ කරන වීර්ය ඇතිව ඒ සඳහා ප්‍රධාන වීර්ය කරන්නේ කුතනම් ප්‍රතිපදාව මොකක්ද නැත්නම් හොඳින් වඩා හොඳ තෝරාගන්නේ කොහොමද මේකට තමයි බුදුජාණන් වහන්සේ කරුණු හතක් ඉදිරිපත් කරේ උපාලියේ යම් ප්‍රතිපදාවක් යම් මාර්ගයක් Taman ගමන් කරනකොට මේ මාර්ගය නිර්වේදයේ පිණිස පවතිනවන විරාගයේ පිණිස පවතිනවන නිරෝධයේ පිණිස පවතිනවන අபிසමාය කියන සංසිධීව පිණිස පවතිනවන ඊගාවට ඒක අභිඥාවට සම්බෝධියට නිවනට පවතිනවා එහෙම නැත්නම් මේ කරුණු හත සහිතනම් ආනේ මාර්ගය ගමන් කරන්නේ. ඒක ඒකාන්තයෙන්ම මෙන්න බුදුහාමුදුරන්ගේ පණිවිඩය බව තේරුම් ගන්න. ඒක ඒකාන්තයෙන් බුදුහාමුදුරන්ගේ විනය බව තේරුම් ගන්න. ඒක ඒකාන්තයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ බව තේරුම් ගන්න. ඒ නිසා ඒ විදිහට අර නිර්වේදයක් වෙනස ඒ කියන්නේ රසාස්වාදය හොයාගෙන ගිය රසකාමී හොයාගෙන ලෝකයෙන් වෙන් වෙලා දැන් නිර්වේදයක් ඒ ඉඳුරම් පිනවීමෙන් වෙන්වීමක් හොයන්නේ විරාගයක් රාගෙන් වෙච්ච ගතියක් නිරෝධයක් සහකන දිය පිනවීම සම්බන්ධව නතර වීම අන්නුවේ සංසිඳීම සංසිඳීම නිසා ඇත්ත ඇති ඇති වැටහීම ඒ නිසා මාර්ගඵල ඥානය අවසාන නිවනේ මෙන්න මේ වැඩපිළිවෙලට කියන්ට මේ මේ වැඩපිළිවෙල ලෝකේ පණවන්න මේ මේ වැඩපිළිවෙල ඉදිරියට ලෝකේ පවත්වන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේක අන්ධ පු탁 ජනයන්ට වැටෙන වැඩ පිළිවෙලක් නෙවෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අන්ධ පු탁 ජනයාගේ ප්‍රශ්නේ තියෙන්නේ හොඳ නරක දෙක වෙන් කරන එක. මේ ධර්මය මේ තනි වෙලා එක තැන් වෙලා කෙලස් ප්‍රහාණ කරන වීර්යයෙන් යුක්තව අරමණ ලද වීර්ය ඇති තනත්තා කියන අදහස් කරන්නේ හොඳ නරක දෙක තේරුම් ගත කෙනා. හොඳින් වඩා හොඳ ලං කරගන්න හදන කෙනා නම් ප්‍රථමයෙන්ම තේරුම් ගන්න ඕනේ නිර්වේදය. භාවනා කරනකොට මේ මූල අරමුණට හිත යොදාගෙන ඉන්නකොට පැහැදිලි වෙනවා. ඒ හිතට හිතවිලි වලින් පහර දෙනවා. වේදනාව වලින් පහර දෙනවා. වෙනකොත් හොඳ නරක රුචි අරුචි මනාප අමනාප දේවල් වලින් පහර දෙනවා. මේ පහර දෙනකොට ඒ පහර දෙන සුළු සුළු පහර දීම දුෂ්කරතාවයක් පාස තමන්ගේ කයේ සුඛය ආත්ම සංතරපණය ජීවිත ආශාව නිසා පිටියව මාරු කරනවා එහෙම නැත්නම් නැගිටිනවා ගුරුවරු මාරු කරනවා ක්‍රම මාරු කරනවා ආදී විදිහට දඟලන්නේ මෙන්න මේ නිර්වේදය කියන දේ දන්නේ නැති නිසා යම් කිසි කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ පණිවිඩය ලබන්න නම් ධර්ම විනය ඉගෙන ගන්න නම් මේ එන දුෂ්කරතාවවලදී ඒවා නොවිදින්නේ කුසේ ඇස් නැත්තේ කුසේ දීරේ කුසේ කන් ඇහෙන්නේ නැති කෙනෙකුසේ ලෙඩේ කුසේ මල මිනියක්සේ ඉඳලා ඒ පිළිබඳව ඉවසමින් අර මූල කර්මස්ථානේ වඩන්නවා. එහෙම නොවැදුවොත් සෑම වෙලාවක මේ මූල කර්මස්ථානට විරුද්ධ වෙන කුංචි බාධකයක් පවා මහා ලොකුවට බාරගෙන මහ ලොකු කරගෙන නිතරම දඟලන නිතරම නලියන එක ඉරියව්වක ඉඳ බැරි ස්වරූපයකට පත් වෙනවා. ඒ පුද්ගලය වේදනාවට, වින්දනයට, රසාස්වාදයට ගැටි වෙච්ච පුද්ගලෙක්. ඒ නිසා හොඳින් වඩා හොඳ වෙන් කරගන්න කෙනා මේ පාඩනේ. ඒක පටන් ගන්න තැන ඉඳලම තියෙන විශේෂම භාවනාවේ මුල් භාගයේ තාමත් ප්‍රකටයි. විවිධ විදවලින් පහර දෙන ස්වරූප වේදනාවලින් කටුක වේදනාවලින් දුක් වේදනාවලින් පහර දෙන ස්වરૂප රුචි අරුචි මනාප අමනාප දේවල් වලින් පෙළෙන ගතිය බොහොම ප්‍රකටයි. මෙන්න මේ වෙලාවේදී නිබ්බිදාව නිර්වේදය රසාස්වාදයේ නොසොයන ගතිය ආජීවිත නිර්පේක්ෂ භාවය කියන්නේ බුද්ධ පණිවිඩය කියලා දන්නේ නැතිනම් අර එන පුංචි දෙයකට පවා ඇවිස්සෙමින් සාමාන්‍ය සිංහලයේ විවහාරයේ තියෙන විදිහට හොස්ස ළඟින් මැස්ස ළඟට යන්න බැරිවෙ. නිතරම කුපිත වෙනාඳ කුප්පන ගතිය. අලුත් කතාවක්. එහෙම කෙනාට මේ සත්‍ය සාධනය පිළිතන්නේ මේ සාසනේ පිළිතන්නේ ධර්මයේ පිළිතන්නේ නැහැ විනය පිළිතන්නේ නැහැ මේ විදිහට යම් කිසි කෙනෙක් ඒක දැනගෙන මේ දෙයම දෙයක්ම අපි යෝගාවචරයේ වශයෙන් හොඳින් වඩා හොඳ වෙන් කරගන්න උත්සාහ කරන කෙනෙක් වශයෙන් ලෝකයේ ආදර්ශයක් කියන්න හදන කෙනෙක් වශයෙන් හොඳ වෙලා හොඳ පේන කටයුතු කරන කෙනෙක් වශයෙන් යොසන්ට ඕනේ කියලා තේරුම් ගන්නවනම් ඊගාවට ඒ අභ්‍යාසයේ යොමු වෙන්නේ විරාගය පිණිසයි හොඳ දේවල් රූප දැකීම දැති රාගය රූප රාගයෙන් වෙන්වීම පිණිස ශබ්ද ඇහිම තියෙන රාගයෙන් වෙන්වීම පිණිස ආග්‍රහණ රස ස්පර්ශ හිතේන নানা ආකාර වල්මත් හිතවිලි ආශ්‍රය කරන තියෙන දේ විරාගය පහළ වෙනවා මොකද අර නිත්වේදය තමයි පාර කියලා දන්න නිසා ඒ නිසා යෝගාවචරයට අරමුණේම හිත පිහිටියක් ඒ අරමුණ නිසා පහළ වෙන සැප වේදනා. අරමුණ නිසා කයේ සැහැල්ලු ගති පහළ වෙනවා, කය පාවෙනවා වගේ පහළ වෙනවා. දැනෙනවා. ඒ කිසිම දෙයකට හිත යොදන්නේ නැහැ. මූල කර්මස්ථානයේත්ම තමයි මුලින් ගරගත්තේ සමත වශයෙන් ගත්තනම් විපස්සනා වශයෙන් ගත්තනම් මොන දේ වුණත් මොනම භාවනාව වුණත් ඒ අරමුණෙන් අරමුණ නිසාම පහළ වෙන සැපයක් හෝ වේවා අරමුණ නිසාම පහළ වෙන ආලෝකයක් වේවා අරමුණ නිසාම පහළ නිමිත්තක් වේවා එහි හිත රමණයක් කරන්නේ නැතුව රාගයෙන් බැඳෙන්නේ නැතුව මූල කර්මස්ථානයේ යෙදෙන්න නැවත නැවත හිත යොදවන්න පුළුවන්. එහෙම කෙරෙනවා නම් අන්න තමයි තේරෙනවා නිරෝධයක් මේ කාම ආසාවන්ගේ පිරිංගතද වීමක් සිදෙනවා. රාගයෙන් වගේම ද්වේෂයෙන්ුත් එන පීඩාව නතර වෙන්න පටන් ගන්නවා. නිදිමත ගති, හිත කුකුස් කරන ගති, සැක උපදවන ගති ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නතර වෙන මොකද ඒව අභිරමණය කරන්නේ නැහැ. ඒව අනුව මත් වෙන්නේ නැහැ. මේ නිසා නිරෝධය පහළ වෙනවා. බාහිරෙන් එන ඒ වාගේ දේවල් බුදු අදනේ තේරුම් අරගෙන බුදු බණ මේකයි බුද්ධ විනය මේකයි කියලා. තේරුම් ගනිමින් තේරුම් ගනිමින් මූල කර්මස්ථානයේ තෙමේ හරියට හිතේ දන්නම් මේ නිරුවේදයේ පිළිබඳ අදහස පණිවිඩයේ හිතට වැටලා තියෙනවා. විරාගයේ පිංස පණිවිඩයේ හිතට වැටලා තියෙනවා. එතකොට තමයි ඔන්න කිරින්ගත අද වෙන්න පටන් ගන්න. නිරෝධය, රෝධය. මොකද්ද? කන පිට වීම, දිව පිනවීම, ආදී පිනවීම ආදී නානා ප්‍රකාර අරමුණෙන් හිත ගලවලා හිත මත්තර වෙන සෑම දෙයකින්ම හිත වෙන් වෙනකොට ඉබේම නතර වෙනවා. ඒවා අගේ කරන්නේ නැති නිසා ආන්න ඒකට සංසිඳීමක් ඇතුළත පිට දෙක සිද්ධ වෙනවා. උපසමය. මෙන්න මේ සංසිඳීම තුළ තමයි අභිඥාව කියන ඇත්ත ඇති හැටි වැටහෙන්න පටන් ගන්නේ. මේ ඇත්ත ඇති හැටි වැටහෙනකොට තමයි බුදුහාමුදුරුවෝ නැත්නම් සම්මා සම්බුද්ධ කියන්ට සියල්ල දැක්ක සියල්ල ගන්න ඒ සර්වඥතා ඥානේ පාල කරගත් ආ වූ තථාගතයන් වහන්සේ යම් ආකාරයකට මේ ලෝකේ දැකලා මේක අනිත්‍යය මේක දුකය මේක අනාත්මය කියලා කිව්වනම් අන්න ඒ ඥානීයට ගමනුත් කොටස් කාලයේ වෙන්න සම්මාදන් වෙන්න ඥානීය පහළ වෙන්නේ මේ වෙලාවට තමයි. අර මුලින්ම කියපු නිර්වේදයේ නිබ්බිදාව නැතුව රසාස්වාදයේ හොයාන ගතිය යන ගතිය තියෙනවනම් දැන හෝ නොදැන එහෙම නැත්නම් කුපිත වෙන ගති නිතරම පවතිනවනම් මෙවැනි කෙනෙකුට එහෙම අනිත්‍ය පහළ වෙලා ආවොත් දුකේ ස්වરૂපේ පහළ වෙලා ආවොත් ඉස්ස ඇත බැඳගෙන දුවනවා. අයියෝ මට වෙච්ච අහිමියක් අනේ මට වෙච්ච අභාග්‍යයක් කියලා. ඒ මොකද මේ නිර්වේදය පහල කරගන්නට බැරි මොකද මේගොල්ලෝ නිත්‍යරෝම මේ නිත්‍ය සංඥාව තමයි ගත කරන්නේ. මේ ලෝකයේ ඇත්ත නිත්‍යයි. මම මැරෙන්නේ නැහැ. මේ සැප ඒක නිසා කල්පනා කරලා ලබා ගන්න ඕනේ. මේ මේ தත්ත්ව, මේ ලාභ, මේ සත්කාර, මේ සම්මාන ලබා ගන්න ඕනේ කියලා මේ කය පිනවන්න ඕනේ මේ ආත්මය සංකල්පණය කරන්න ඕනේ කියන මේ නියත සංඥාවෙන් පහළ වෙන කෙනාට නිර්වේදයක් පහළ වෙන්නේ නැහැ ඒ නැතිව උනත් භාවනාවේදී අනිත්‍ය සංඥාව පහළ වුණොත් කන්දකින් පල්ලට අදගෙන වැඩු කෙනෙක් වගේ මහා දුකකටපත් වෙනවා දුක පිළිබඳ යථා ස්වરૂපේ තේරෙනකොට කියනවා මේ මාර්ගය දිගේ යනකොට මේ ප්‍රතිපදාව කරනකොට දුක නැති වෙනවා නේද දුක වැඩි වෙනවා කියලා චෝදනා කරනවා එහෙම කෙනෙකුට මොලේ අවුල් වෙන්න බොහොම ඉඩ තියෙනවා. ඒ මොකද පාදමේ මුලේ පිටිය සුද්ධ කරගන්න නෙවෙයි වැඩ පටන් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ධර්ම විනය දෙකෙන් තමයි නියම මධ්‍යම ප්‍රතිපදාවට යොමු කරවන්න නම් නිර්වේදයෙන් පටන් ගන්න ඕනේ. ඊගාට විරාගයේ නිරෝධයේ උපසමය සංසිඳීම එතකොට අභිඥා පාල වෙනවා. ඊ අභිඥාව ඒ වැටහෙන ඥානය කවදාකවත් මේ වගේ උන්මත්තක භාවයක් ඇති කරන්න වික්ෂිප්ත භාවයක් ඇති කරන්න නෙවෙයි සම්බෝධිය පිණිස පිටනවා. ඒ සම්බෝධිය නිසා මාර්ගඵල ඥාන ඊට පස්සේ නිවන. අන්න එහෙම යන්ති ධර්මයක විනයක ශාසනයක පවතිනවා නම් නිබ්බිදාව විරාගය නිරෝධය අபிසමය අභිඥාව සම්බෝධිය නිර්වාණය කියන මේ ධර්ම හත බුදුජාන් වහන්සේ සඳහන් කරන පාලිත පාලි ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන්ම පාලි මේක ආශ්‍රය කරන්නේ ඒකාන්තයෙන්ම මේක සාස්තු සාසනය. ඒ නිසා අපිට කෙටියෙන් තරකින් තේරුම් අරගන්න තියෙන්නේ මේ හොඳ නරක දෙක තේරුම් ගත්ත කෙනාගේ වැඩේ ඒ ප්‍රමණින් සනීප වෙන්නේ නැහැ. සන්තුෂ්ට වෙන්නේ නැහැ. ඒ සඳහා කලියුත්තක් තියෙනවා හොඳින් වඩා හොඳ තෝරගන්න. ඒ සඳහා හතු දිගින් දිගටම කල්යාණ මිත්‍ය ආශ්‍රය කරන්න ඕන. මේ ආශ්‍රය කරනකොට මේ විදිහට අරමුණ විශේෂයි කර්මස්ථානාචාර්යවරයා සමනොත් අතර ඇති කරගන්නා විසුමක් වශයෙන් ඇති කරගන්න මූලික කර්මස්ථානය නොසිඳ දිගට පවත් වෙනකොට හොඳට විපස්සනා අවස්ථාව විශේෂයෙන්ම මෙන්න රූප ධර්ම මෙන්න නාම ධර්ම කියලා බොහොම ප්‍රකට වෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ දිගටම උපදේශ දෙනවා මේකම දිගට පිළිසිඳින්ද පිළිසිඳනකොට මේ රූප ධර්මයේ හේතු වෙන්නේ මේකයි මේ නාම ධර්මයේ හේතු වෙන්නේ මේකයි එහෙම නැත්නම් මේ නාම ධර්ම කොහොමද රූප ධර්මයට හේතු වෙන්නේ? රූප ධර්ම නාම ධර්මයට හේතු වෙන්නේ. ආදී වශයෙන් මේ එකිනෙක අතරම ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැටෙනවා. මෙතකොට තේරෙනවා මේ වර්තමාන මොහොතේ ප්‍රකටව පවතින අරමුණක් ඒ දැනගන්නා හිතෙමුත් පිට ආය බාහිරේ දෙවියන් වහන්සේ කෙනෙක් ලෝකෙමවන්ට අපායට යවන්ට බාහිරයක් නැහැ. ඒකාන්තයෙන් මේ ඉදිරිපත් වෙන අරමුණත් ඒක දැනගන්නා හිත තමයි මේ ලෝකේ නිර්මාණය කරන දෙවියන් වහන්සේ ඉන්නේ. ඉන්නවා. අපායට තීන්දුව කරන යමෙක් ඉන්නවනම් ඉන්නේ ඒක තමයි. ඉන්නේ පිට කෙනෙක් නෑ මමමයි මේකට වාක්‍යයන්ට ඕන කියලා මේ ධර්මතා තුල සම්මාසනයක් සිදු වෙනවා. ඒ සම්මාසනය තුල මෙවැනි අපතම දුක් වීම පිණිස තේ ගන්නා වූ මේ නාම ධර්ම මේ රූප ධර්ම අනේ මට ලැබිච්ච වටිනා දෑවැද්දක්ද මට ලැබුණු වටිනා සම්පතක්ද මල් මාලයක්ද සම් එහෙම නැත්නම් නම් දානයක්ද කියලා මෙතෙක් කල් ඉතාම ආදරයෙන් බාරගෙන හිටියට දැන් ඒක තුල පේන දිගින් දිගටම මේක අනිත්‍ය භාවයක් පෙළෙන දුක්ඛිත භාවයක් අනාත්ම භාවයක් අන්න ඒ වෙන කෙනා එතකොට දිගින් දිගටම අර තමන් මුලින් ගත්ත නිබ්බිදාවේ ස්වરૂපය අත්දකින්න පටන් ගන්නවා මේ විදිහට දිගට ඉදිරියට යෑමේ බුදුරජාණන් වහන්සේ කෙටියට සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහට මැදුම් පිළිවෙත විදිහට. මේ මැදුම් පිළිවෙතේ ප්‍රධාන වශයෙන් පවතින්නේ ශික්ෂා. සීලේ වශයෙන් ශික්ෂාවෙන් තෝරන. සමාධි වශයෙන් ශික්ෂාවෙන් තෝරන. ප්‍රඥා වශයෙන් ශික්ෂාවෙන් තෝරන. මේ ශික්ෂා තුන සහිත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තාක්කල් සත්තු ශාසනය පවතිනවා බුද්ධ ධර්මයේ පවතිනවා බුද්ධ විනය පවතිනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැතිනම් මේ සීල සමාධි ප්‍රඥා නැතිනම් එයින් එපිට තියෙන මොනම දෙයකට උනත් කවුරු කොහොම කිව්වත් ශාසනයේ සම්පූර්ණ භාවයක් විනීයේ සම්පූර්ණ භාවයක් ධර්මයේ සම්පූර්ණ භාවයක් ලබන්න බෑ මේ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියටපත් වෙච්ච අවසාන ශ්‍රාවකයා සුභද්‍ර සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ වැටීම මායම පෙන්ලා දුන්නා දැන් ඉතින් සාස්තුන් වහන්සේගේ අවසාන හුස්මේ සාස්තුන් වහන්සේ ලෝකයෙන් වෙන් වෙන්ට ලෝකේ දකින්න ඇහැ නිවෙන්ට ලෝකෙ දුන්න ආලෝකය නැති වෙන්නලා ඒ නිසා බොහෝ දෙනා දොරබාවල් බදාගෙන එහෙම නැත්නම් Tamanට ළඟ ඉන්න අය අල්ලගෙන විලාප කරනවා දුම්නස් කරගන්නවා කනගාටුපත් වෙනවා අපි අසරණ වුණා ලෝකේ ඇහැ නැති වුණා ලෝකේ ඉර නැති වුණා සාස්තුන් වහන්සේ නැති වුණා කියලා. මුත් මේ සුබද්ද කියන පරිප්‍රා ස්වාමීන් වහන්සේ බුදුජාන වහන්සේට පස් වෙලා අහනව මේ වෙන සිද්ධිය පිළිබඳව බුදුජාන කියන කිසිම කෙනෙකුට එහෙම බය වෙන්න කම්පා වෙන්න සරෙන්ට දෙයක් නැත්තේ ඒකාන්තයෙන්ම සත්‍ය ශාස්ත්‍රයේ පිහිටවලයි තියෙන්නේ ධර්මයේ පිහිටවලයි තියෙන්නේ විනයේ පිහිටවලයි තියෙන්නේ වෙන විදිහට කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පිහිටවලයි තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය රකින්ද මේ රැක්කොත් මේ මම හිතියක් මම නොහිතියක් නැත්නම් සාස්තු මහන්තේ හිතියක් නැතත් ඒක ඒකාන්තයෙන්ම සිදුවේ මෙන්න මේ විදිහට බුදුරජාණන්සේ පැහැදිලි වෙන මේ මාර්ගය සීමාව ඉම පෙන්වලා දුන්නා. ඒ නිසා යම් කෙනෙක්ගේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරනවා නම් හිතන්න පුළුවන් ඒකාන්තයෙන්ම ධර්මයේ රකින්නවා, සීනේ රකින්නවා, සාත්‍ය ශාසනයේ රකින්නවා කියලා. යම් කිසි කෙනෙක් ඒන් තොරවත් කරමින් මේකත් බුද්ධ ශාසනය කියලා කියනවනම් ඉතින් ඒ අත්ෝ හිම තීන්දුව කරගන්නවා. ඒ නිසා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අනන්තවත්. මේ සතිපත්තහාන භාවනාවකින් තොරව අපිට කවදාකවත් අපි රකින්න සීලය පිළිබඳව ගුණ දොස් විවේචනයක් කරගන්න පුළුවන් ශක්තියක් එන්නේ අර මුලට හිත යොදාගෙන ඉන්නකොට තමයි අපිට වැටහෙන්නේ අපි දවස තුල වේගයෙන් කටයුතු කරනවා නම් කාය දුස්චරිත වලට වැටෙනවා නම් කොච්චරනම් අරමුණ දෙක බාධා කරනවා. වචනේ වේගවත් නම් වචී දුස්චරිත වලට වැටෙනවා නම් කොච්චරනම් අරමුණට බාධා කරනවා. ඊගාවට මනෝ දුක්ඛයිත. මනසේ කරන වේගවත් වැඩ අධික නම් කොච්චර අරමුණට බාධා කරනවද? අරමුණ පිළිසුදුක් නැතුව නිවන් දකින්නත් බෑ. ඒ නිසා ඒ කාන්තේම කාය වචන හිත කියන මේ තුල සංවර කරගත යුතුයි කියන අදහස මේ භාවනාවකින් තොරව නම් මොනම පොතකින්වත් මොනම ගුරුවරයෙකින්වත් මොනම සද්දයේ දෙයකින්වත් ලබන්න බෑ. ඒක සාමාන්‍ය භාවනාවට හිත යොදලම බලන්න ඕන. කියනවා බලනකොට සතිපත්තහනේ වඩනකොට සත්‍යවත්තානේ වඩන්න එළඹෙන ඕනම කෙනෙකුට කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්ද ඒකාන්ත සත්‍ය සාසනය අපි කටයුතු කරනවා ධර්මයේ කටයුතු කරනවා සාසනීය විනය කටයුතු කරනවා කියන්නේ. ඒ විදිහට සීලේ ප්‍රතික්ෂාව ප්‍රතිෂ්ඨාව විතරක් නෙමෙයි ඒ තමන් ගන්න උත්සාහය නිසා මේ අරමුණ මතම හිත සාන්ත වෙන අවස්ථාවක් කියලා. මේ නිසා අපි දන්නවා අපි භව්‍ය අපිට පුළුවන් මේ අරමුණේ මතම හිත තැම්පත් කරගෙන සාන්තියක් ගන්නට. සම්මුතියක් ගන්නට, සමගියක් ගන්නට, සමාධියක් ගන්නට. නමුත් ඒක මොනකින් කැඩියද? ඒකේ ගත්ත සමාධිය, ගත්ත නිමිත්ත, ගත්ත ආලෝකයේ, ගත්ත සාන්ත භාවයේ දිගින් දිගට පවත්වන්නට නම් කොච්චරනම් සූක්ෂම විදිහට අරමුණට හිත එළවෙන්න ඕන. හිතේ අරමුණේ කොච්චරනම් සංසිද්ධියක් අවශ්‍ය කරනවා. අපි මේකත් එක්කයි මේ පරියන්කේ තුලදී උත්සාහ කරන්නේ. වීර්ය වඩන්න. එහෙම නැතුව ඇහැ පිනවන්ත, කන පිනවන්ත, නාසය පිනවන්ත නෙවෙයි. ඒ නිසා කන පිනවීමට, නාසය පිනවීමට ආදී ආම ආමිත සැප ලබා ගැනීම සඳහා මිනිසු මේ තරම් මහන්සි වෙද්දී අපි මේ අපේ ආත්ම ශුද්ධිය පිණිස හිතේ උපදින්නා වූ පරිඋත්තාන කෙලෙස් නැති කර ගැනීම පිණිස ගන්නා වූ මේ ප්‍රයත්නයේ ප්‍රයත්න නිසා අපි කොච්චර නම් බුද්ධ රත්නයට ලං වෙනවද කොච්චර ධර්ම රත්නයට ලං වෙනවද කොච්චර සංඝ රත්නයට ලං වෙනවද කියනකොට ලොකු ආත්ම සන්තෘප්තියක් ඇති වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒ විදිහට සීලයක පිළිපදලා හිත සමාධිමත් වෙච්ච වෙලාවක මෙන්න අරමුණ මෙන්න හිත මේ අරමුණ කියලා කියන්නේ වායෝ ධාතුව නිසා ඇති වෙන චලන කම්පනේ මේ හිත කියලා කියන්නේ ඒ චලන කම්පන දැන ගැනීමයි මේ වායෝ ධාතුව කියන්නේ රූප ධර්මයයි මේ දැනගන්නා වූ හිත කියන්නේ නාම ධර්මයයි. රූප ධර්ම අල්ලන්න පෙන්වන්න පුළුවන්. නාම ධර්ම අල්ලන්න පෙන්වන්න බෑ. දැන් මාතුල මේ සිදුවෙන ආනාපාන නිසා හෝ පිම්බීම හැකිලීම නිසා හෝ ඒ චලනය තියෙනවා චලනයේ දකින්න හිත තියෙනවා ඉතරයි. එයින් මේ පිට හිතේ කලබල භාවයක්, හිත ගැන කල්පනාවක්, අනිත් ගැන කල්පනාවක්, කීයේ විදියක් ගැන කල්පනාවක් නැහැ. අරමුණේ යම් විදියකට මේ චලන ගති උණුසුම් ගති සිසිල් ගති තියෙනවා නම් ඒක සම්පූර්ණ හිතින් දකිමින් ඉන්නවා. මේ විදිහට වෙනකොට දන්නවා මේ තමයි නාම රූප ධර්ම වෙන් කරගන්න ඥාන. මේ නාම රූප ධර්ම දෙකෙන් පිටලා මිසක ලෝකෙ මේන් පිටත තව දෙයක් නැහැ. දැන් පේන්නේ නැති දෙවි කෙනෙක් මවනවා එහෙම මොනවාක්වත් ඇත්තේ නැහැ. පැහැදිලිව මේ නාම ධර්ම සීමාවෙන් තේරුම් ගන්න පුළුවන් රූප ධර්ම සීමාවෙන් තේරුම් ගන්න පුළුවන් කොච්චර වෙලා බලන් හිටියත් මේ රූප ධර්ම දිගින් දිගින් දිගට දිගින් දිගට ඒ රූප ධර්ම වලින් එපිටට නාම ධර්ම වලින් එපිටට නොපෙනෙන අద్භූත දෙයක් නම් දැක ගන්න හම් වෙන්නේ මේ ආත්මය කියන එක දැක ගන්න හම් වෙන්නේ මේ සතා කියන එක නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ මේක තමන්ටම ස්ථිරකාර වෙන්න ඕන වැටහෙන්න නම් එතකොට වැටෙනවා මේ එකිනෙකට ප්‍රත්‍ය වෙනවා එකිනෙකට හේතු වෙනවා එකිනෙකට ආධාර කරගන්නවා මිසක් මේ නාම රූප ධර්මයේ අපි හිතන විදිහට මේ මෞංකාර දෙවියෙක් හෝ බාහිර අද්භූත දෙයක් නැහැ මේක ඒකාන්තයෙන්ම අත්දකින්න පුළුවන් දෙයක්. පරිණාම දුක්පරිච්ඡේද පච්ච පරිග්‍රහ ඥාන. මේ වදිගේ දිගටම බලාන යනකොට නාම වශයෙන් බැලුවත්, රූප වශයෙන් බැලුවත්, හේතු වශයෙන් බැලුවත්, ඵල වශයෙන් බැලුවත් ඔක්කොම බිඳමින් පවතිනවා. වෙහෙස කරනවා. මේ කිසිම පාලනයක් අපිට නැහැ. ඒවා විසින්ම නැති වෙනවා ඒවා විසින්ම යටි වෙනවා. එහෙමනම් මොකටද ලෝකේ අඩදඹර? එහෙමනම් මොකටද මේ ලෝකේ සංකටලු වාද විවාද. මේ ඔක්කොම මෙන්න මේ කාරණා නොදකින්න තාක් තමයි. මේ කාරණා විශ්වාස කරන්න නැති තාක් තමයි. මේ විදිහට සම්මස්තනයේ සිද්ධ වෙනවනම් තව විදිහේ තියන දුරට අර නාම රූප දැක ගැනීමේ හිත ඉබේම අර අරමුණේ හිත ඉබේම ශ්‍රද්ධාව පිළිගෙනවනම් ඇදහිම පිළිගෙනවනම් තව තවත් සමීප වෙලා බලනවනම් ප්‍රකටව මේ හිත විපස්සනාට වැඩෙනවා. එතකොට ප්‍රඥා ශික්ෂාව සිද්ධ වෙනවා. මේ ප්‍රඥා ශික්ෂාව කොච්චර වනහුවා සිද්ධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ සම්්‍යක් සම්බුද්ධ වුණත් අපට ඉකින් ඇති සිද්ධියක් වෙන්නේ නැහැ. මගේ ගුරු දෙමාපියෝ කිත්තු මිත්‍රයෝ කොච්චර ධර්ම අවබෝධ කෙරුවත් මට ලාභයක් නැහැ. මට කොච්චර ඕනකම තිබුණත් මට ලැබෙන්නේ නැහැ. මේක කරලම අත්දකින්න ඕනේ කිය කමෙන්ට් වැටේ. මේ නිසා සාස්තු ශාසනයේ වටහා ගන්නවා අපි ධර්මයේ වටහා ගන්නවා විනය වටහා ගන්නවා කියනකොට අපි බුදුරජාන් වහන්සේ බොහොම සමීප වෙන ගතියක් කියනවා. මේ විදිහට මේ ශාසනයේ ඇතුළත මේ උපාලි ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නපු දේ අද දක්වනවා. කහ කෑල්ල දෙකට කැඩුවාලු. ප්‍රකට වෙන ශාසනයේ තේරුම් ගන්න පුළුවන්. ප්‍රකටව විනය මේකයි ධර්මයේ මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ කාලේ අන්‍ය පරිබ්‍රාජිකයෝ ඇවිල්ලා වෙච්ච සංසිද්ධි නිසා මේ වාගේම වටිනා සූත්‍ර සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. අංගුත්තර නිකාය සඳහන් වෙනවා තික නිපාතේ ආනන්ද වර්ගයේ හොඳ වටිනා සූත්‍රය. ආනන්ද හාමුදුරුවෝ හඳුනනේ නැත්නම් කුළුපග පරිබ්‍රාජකේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සවැත්නුර ජේතවනාරාමේ වැඩ ඉඳී බුදුරජාණන් වහන්සේ සමීපයට යන්නේ නැතුව ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට පැමිණිලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ඉමේ පියාවසෝ ආනන්ද රාගස්ස පහනාය මෝහස පහනාය දෝසස පහනාය අඤ්ඤස පහනාය පඤ්ඤාපේත අවත්‍ය ආනන්දය ඔබලාගේ ශාසනයේ මේ රාගය දුරු කිරීම පිණිස පැනවීමක් කරනවාද ද්වේෂය දුරු කිරීම පිණිස පැනවීමක් කරනවාද කරනවාද මෝහය දුරු කිරීම පිණිස පැනවීමක් කරනවාද ඒ මොකද ඒ වෙනකොට ඉන්දියාවේ ප්‍රධාන වශයෙන්ම තිබුණේ මේ Hindu ආගම. ඒ Hindu ආගමේ තිබුණේ යම් කිසි විදිහක සීලයක් ඒක තිබුණා. යම් කිසි විදිහක සමාධියක් Hindu ආගමේ ඒ වෙනකොටම පවරගෙන තිබුණා. ඒ නිසා ඒක ඒ රාගය, ඒ සීලය, ඒ සමාධිය දෙකම ඕන වෙන්නේ මොකටද කියලා අහුවොත් ඒගොල්ලෝ කියන්නේ මේ කාමච්ඡන්ද ආදී නැත්නම් රාගය ආදී කෙලෙස් දුරු කරන්න තමයි. මේ කොච්චර මේ විදිය සීලෙන් ඒගොල්ලෝ කෙලස් දුරු කළාත් සමාධියෙන් අරගෙන අභිඥා පිහිටවගෙන කළාද කෙලස් වල ඒකාන්ත දුරු වීමක් සිදුුනේ නැහැ. ඒ නිසා මේ සාමයේ උත්තරීම වට්ටමදී උනේ කීර්තින ඉතිවරු සාමාන්‍ය පරිපාලකේනොත් නිතරම දැනගන්න උත්සාහ කරලා තිබුණා මේ රාගය දුරු කිරීම කියලා ගැන කොච්චර දුරට කරන්න ඕන එකද කොහොම කරන්න ඕන එකද කියලා. මෙන්න මේ වගේ වකවානුවක තමයි සත්‍යාස්තුවර ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ තමයි තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. බුදු පියාණන් වහන්සේත් මේ රාගය ඒකාන්තයෙන්ම දුරු කළ යුතුයි කියලා ධර්මයේ දේශනා කළා. මේ ද්වේෂය වහාම දුරු කළ යුතුයි සම්පූර්ණයෙන්ම දුරු කළ යුතුයි කියලා දේශනා කළා. මෝහය දුරු කළ යුතුයි කියලා දේශනා කළා. ඉතින් ඒ නිසා අන්‍ය පරිබ්‍රාජකෝ කියලා කියන්නේ මේ අපි වාගෙම කාය ජීවිත නිර්පේක්ෂව සම්පූර්ණ ඥාතියෝ මුදල් අතහැරලා ඒකලා ජීවිත ගත කරන ඇත්තෝ. ප්‍රවිද්දෝ. ඒ කියන්නේ පුංචි පරිත්‍යාගයක් කරපු ඇත්ත නෙවෙයි. නමුත් ඒ අතන තේරුණා යත්තන්ගේ අන්තිම සාර්ථක අවස්ථාව. ඒ කියන්නේ අභිඥාන ලැබුවදී ඒ නිසා ඒ පරිත්‍රාජිකයන්ට අවශ්‍යතාවයක් තිබුණා බුදුහාමුදුරෝ නැත්නම් බුද්ධ ශාසනයේ බුද්ධ ධර්මයේ බුද්ධ විනයේ මොකද වෙනස කියලා දැනගන්න. ඒක තමයි පුතත් ජන ලෝකේ හැටි. තමන් වශයෙන් පරිත්‍රාජිකයි තමන් වශයෙන් පිළිගන්නවා සීලය රැකිය යුතුයි. තමන් වශයෙන් දැනටමත් සමාධිය වැඩි වීම හිතේ හැකියාවක වෙලාවල භාවනා කරනවා. නමුත් නිස්සතාව තේරෙන්නේ මේක කොහොමද තීම කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා එක එකන හම්බෙලා ප්‍රශ්න කරනවා. නමුත් මේ පරිබ්‍රාජික ඡන්න පරිබ්‍රාජිකගේ ප්‍රශ්නේ බොහොම ඥානාන්විත ඒකාන්තයෙන්ම අන්ධ පුතඥයෙකුට මතුවෙන මතුවලා පිරිසුදු කරගත්තේ ප්‍රශ්නයක්. වෙන විදිහට කියනවනේ ස්තුති කරන්න වටින ප්‍රශ්නයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නැත්නම් ඇවත්නි ඔබලාගේ ශාසනයේ මේ රාගය දුරු කිරීම පණවෙනවා. ද්වේෂය දුරු කිරීම පණවෙනවා. මෝහය දුරු කිරීම පණවෙනවා. ආනන්ද ස්වාමීන් කෙටි උත්තර දෙනවා පණවෙනවා. අපේ ශාසනයේ රාගය දුරු කිරීම, මෝහය දුරු කිරීම පණවෙනවා කියන්නේ. එතකොට මේ පරිබ්‍රාජක අහනවා ඔබලගේ ශාසනයේ මේ රාගය දුරු කරන්නේ රාගයේ අහවල් වැරද්දක් දක්වනවා. මේ ද්වේෂය දුරු කරන්න කියලා කියන්නේ මේ ද්වේෂයේ මොන තරම් වැරදිද කරන්නේ. මෝහය දුරු කරන්න කියන්නේ මෝහයේ කොයි තරම් වැරදිද කරන්නේ කියලා. ඒ මොකද මේ රාග, ద్వේෂ, මෝහ කියන මූලික කෙලෙස් තුනේ මිනිස්සෙගේ ජීවිතේ විශේෂයෙන්ම මේ පුතඥයේ ජීවිතයේ අවස්ථා තුනකින් පාර දෙනවා. එකක් තමයි ඒ රාග ద్వේෂ මොහ ඉතාමත්ම ඝන බහල ගොරෝසුවටපත් වෙලා කයින් දුස්චර්ජ කරනවා. සතුන් මරනවා. සොරකමුත් කරනවා. කාමයේ වර්ධවල හැසිරෙනවා. බොරු කියනවා, හේලාම් පරිසවත්නේ හිස්සතර කතා කරනවා. කාමරත් පානය කරනවා, වැරදි ජීවන රටාවකුත් පවත්නවා. මේක අනුන්ට පේනවා බොහොම ජයයට පේනවා මේ පුද්ගලයා මේ කාම වස්තුන් පිළිබඳව වැණියලියට ඇඹලේක් වාගේ වැටිගෙන දුවන්නේ මොකක් නිසාද? රාගයෙන් වත් භාවයට පත් වෙලා. මේ පුද්ගලයා අමනුෂ්‍යකගේ යක්ෂයෙක් වගේ යම දූතයෙක් වාගේ මූණ කළු කරගෙන ආයුධයක් අතට අරගෙන අනුන් කෙරේ ගොරවමින් පනින්නේ මොකටද? මේ ද්වේෂයෙන් පෙරහැරලා. පිච්චර. ඒ වගේම මේ සාස්ත්‍රුන් වහන්සේලා ලෝකේ අනන්ත සීල සමාධි ප්‍රඥා දේශනා කරද්දී මේ මිනිස්සේ කාන්තේම අඳුර ආශ්‍රය කරමින් රාජබයට යටපත් වෙලා රාජිසි හොරකම් කරන්නේ මේ සතුන් මරන්නේ මොනවා නිසාද? මෝහයකටපත් වෙලා. ඒ නිසා මේ මිනිස්සු ඒ රාගයේ කප්පෙට්ටියත් අල්ලගෙන නඩු අහනවා හිරේ හරි ගලංගු හරි දමනවා. ද්වේෂයෙන් අර වගේ වැඩ කරන ඇත්තෝ අල්ලගෙන නඩු කතා කරලා පොලිසිය ගෙනියලා දඬුවම් උත් කරනවා. මොකද ඒ අත්තන්ගේ ඒ වැරදි මකන්න බෑ, හංගන්න බෑ. එල්ලි පිට කරන්නේ. වීතිකම. එන කෙනෙකුට පේනවා. මේ විදිහට ආනිසංස ආදීනව දැකලාද බුදුහාමුදුරුවෝ මේ රාගය දුරු කරන්න කියන්නේ. මේ පරිත්‍රාජිකට ඇති ප්‍රශ්නේ. නමුත් පරිත්‍රාජිකයා දන්නවා මේ පරිත්‍රාජිකයා දැන් මේ රතුන් මැරි මාත හැරලා ඉන්නේ. හොරකම් කිරීම මාත හැරලා. ආමේ වරද හැකිරීම මාත හැරලා. බොරු කියන්නේත් නැහැ, කේලම් කියන්නේත් නැහැ. ඒ මොකද දැන් පැවිදි වෙලා එක් පැත්තකට කියනවා. නමුත් භාවනාවක් කරනවා. මේ භාවනා කරත් තව මොහොතකින් කාය දුස්චරිතයක් කරන්න පුළුවන් තරමට හිතේ රාගය පැනවෙන වෙනවා. තව මොහොතකින් තමන්න පාලනයකින් තොර ද්වේෂයෙන් අනුන්ට කරදර කරන්න තමන්ට කරදර කරන්න පුළුවන් තරමට ද්වේෂය පැනනකලා එනවා. මෙච්චර ලස්සන බණ කියද්දී කටයුතු කරද්දී තමන්ට ඒ නැගිටලා ගිහිල්ලා වෙන දෙයක් ලාමක දෙයක් කරන්න හිතෙනවා. ශාසනයේදී අශාසනික වැඩ කරන්න හිතෙනවා. ඉතින් මේ පරිබ්‍රාජකයට මේක වැටහෙනවා. තමන්ගේ සාස්ත්‍රුවත් මේක කිව්වා. නමුත් අපි ඔක්කොම ඉන්නේ එකම තැන. දුරුකල යුතුයි කියලා ගන්නව. ඒත් ආදීනව වැටෙන්නේ ඒ වෙලාවට තියෙන්නේ ඔය කිව්වට ඔය රාගේ ටිකක් තිබුණාට කමක් නැහැ. ගොඩාක් ගොරෝසු ඒවා හොඳ නැසාමාන්‍ය තිබුණාට කමක් නැහැ. ද්වේෂයේ කියන ටිකක් තිබුණාට කමක් නැහැ. ආදීනව එව්වයි තියෙන්නේ මේ සාමාන්‍ය ද්වේෂය ඇති දෙයක් නැහැ. හිතට ආග ද්වේෂයක් කමක් නැහැ. ඒතම මොහේ කියන එක උඟ ආත්ම අනුන්ද පේන තරමට තමයි හොඳ නැති මේ මධ්‍යම ප්‍රමාණ කමක් නැහැ කියලා ඒ ඒ පරිබ්‍රාජකයට ඇතිවෙච්ච ප්‍රශ්නේ. ඥානද සාන්තින් අහන ඔබ වහන්සේලාගේ මේ රාගය දුරු කිරීමෙන් මොහේ දුරු කිරීමෙන් මොන ආදීනවයක් දක්ලද කරන්නේ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම්ම කිසි කෙනෙක් පරිබ්‍රාජිකරි කියන යම්ම කිසි කෙනෙක් මේ රාගයෙන් රත් වුණා නම් ඒ රාගයෙන් යටපත් වුණා නම් රාගයට නතු වුණා නම් ඒ බුද්ධලයා තමන්ට අහිත බින්ද කටියු අනුන්ට අහිත පිණිස කටයුතු කරනවා අනුන්ට Tamand දෙපිරිසටම අහිත පිණිස කටයුතු කරනවා මෙන්න මේ ආදීනවය අපි දකින්න නිසායි කියන්නේ අපේ ශාසනයේ මේ රාගය දුරු කරගත්තා කියන්නේ. ඒ වගේම සඳහන් කරනවා මේ විදිහට අහිත පිණිස කටයුතු කරනකොට නැත්නම් රාගය ඉස්මතු වෙලා එනකොට ඒ පුද්ගලයා දුකටපත් වෙනවා. Tamanට අහිත වෙනස, අනුන්ට අහිත වෙනස, දෙපැත්තට අහිත වෙනස කියලා කියන්නේ Tamanට කායික දුක්පත් කරගන්නවා, අනුන්ට දුක් ඇති කරගන්නවා, දෙපාර්ශ වේදම දුක් ඇති කරගන්නවා. මේ විතරක් නෙවෙයි චේතසික දුකක් ඇති කරගන්නවා. හිතට ලොකු පීඩාවක් ඒ රාගය ඇති වෙන හිත විශේෂයෙන්ම භාවනා කරන්න ඇත්ත දන්නව රාගය මෙනෙහි කිරීමට පුරුදු වෙච්ච කෙනා දන්නව මේ රාගය කියලා කියන්නේ හිත කලම්බන දෙයක්. හිතේ එකලස් භාවය සම්පූර්ණයෙන්ම විනාශ කරන දෙයක්. සංකප්පකම මධ්‍යස්ථ භාවය විනාශ කරන දෙය නිසා ඒකම මේ රාග හිතවිල්ලම ඊඩාව. ඒකම හිතේ තිබෙන එකලස්කම සාන්ති විනාශ කරන දෙයක්. ඒක නිසා මේක චෛතසික දුක්ඛ දෝමනසයක් ඇති කරනවා. මේ තවත් ආනිසංශයක් ආදීනවයක් ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්නනවා. මේ නිසා යම් කිසි කෙනෙක් මේ වගේ රාගයටවත් වෙලා යටපත් වෙලා තමන්ට අහිත පිණිස අනුන්ට අහිත පිණිස දෙපාර්ශ්වයට අහිත කටයුතු කරමින් හිතක් පීඩාවටපත් වෙලා ඉන්නකොට කොයි වෙලාවක එයාගේ කාය දුස්චර්ය සිද්ධ වෙයිද වාචික දුස්චර්ය සිද්ධ වෙයිද කියලා කියනවා. මනෝ දුස්චර්ය ගැන කතා කරනවා කියන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා ස්වార్థය දන්නේ නැහැ. නැත්නම් තමන්ගේ අර්ථය පිණිස කුමක් කළ යුතුද කියලා ඇති හැටි දන්නේ නැහැ. පරාර්ථය පිණිස යමක් කළ යුතුද කියලා ඇති හැටි දන්නේ නැහැ. උභයාර්ථයේ මේ ඇත්ත හැටි දන්නේ නැත්නම් මේ නිසා අපි රාගය දුරු කරන්න උත්සාහ කරනවා. අපි ද්වේෂය, අපි මෝහය දුරු කරන්න උත්සාහ කරනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අර පරිබ්‍රාජකයට රාගයේ, ද්වේෂයේ, මෝහය. මෙතන විස්තර වෙන්නේ අර ධර්ම දේශනාවේ ස්වරූපේට රාගය සම්බන්ධ විතර. නමුත් ද්වේෂය ගත්තත් මෝහය ගත්තත් මේ තුන් දෙනාම තුන් කුළුඳු තුන් නියුන් දරුවා. තුන් දෙනාගම වැඩ පිළිවෙල එකමයි. ඒක නිසා යන්න කිසි කෙනෙක් මෙන්න මේ විදිහට රාගය නිසා ස්වార్థය නැත්නම් හිත නැත්නම් අහිත පිටකට අනුන්ට අහිත පිටකට කටයුතු කරනවා සුභය පක්ෂයේ අයිත පිණිස කටයුතු කරනවා. දුක්ඛ චෛතසික දුක ඇති කරනවා යන්න කිසි කෙනෙක්ගේ මෙවැනි රාගය දුරු වුණා නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම Tamanta හිත පිණිසමයි කටයුතු කරන්නේ. අනුන්ට හිත පිණිසමයි කටයුතු කරන්නේ දෙපාර්ශ්වයට හිත පිණිසමයි කටයුතු කරන්නේ. ඔහුගේ හිත බොහොම සාන්ත භාවයටපත් වෙනවා. ඇත්ත ඇති හැටි වැටෙනවා. මෙන්න මේ දේ මාගේ අභිවෘද්ධිය සඳහා හොඳයි. මේ ලෝකයේ අභිවෘද්ධිය සඳහා හොඳයි. ධ්‍යාන ලෝකයේ අභිවෘද්ධිය සඳහා හොඳයි. ප්‍රඥා ලෝකයේ අභිවෘද්ධිය සඳහා හොඳයි කියලා හොඳට ඈතක් බලලා නිවිසනසිල කල්පනා කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. මේ නිසා මේ රාගය අපි දුරු කරන්න කටයුතු කරනවා. වෙන විදියකට කියනවා නම් ආනන්ද ස්වාමීන් කරුණු හයක් පෙන්වලා දෙනවා. මේ පරිත්‍රාජකයට මේ රාගය ඇති වෙච්චාම වෙන අසාධාරණ වෙන අලේවි වෙන දුෂ්කර වෙන පීඩා. අන්ධකරණෝ ඇහැ බැඳා වාගේ. මේක සුචරිතය මේක දුස්චරිතය කියන දෙකට අන්ධ භාවයකටපත් වෙනවා. මේක කාය සුචරිතය මේක කාය දුස්චරිතය කියන එක අන්ධ කරලා මෝහය කෙරුවා. ආවේශ වුණා වගේ ඒ පුද්ගලයා රාගයෙන් ආවේශ භාවයටපත් වෙනවා. ඒ නිසා අන්ධ කරන ධර්මයක් මේ රාගය කියන්නේ. අචක්කු කරනෝ කියන ඇහැ නොපෙනී යනවා එහෙම නැත්නම් ඇහැ නැති කෙනෙක් වඩපත් කරනවා චක්කු කියලා කියන්නේ දකින්න පුළුවන් පුළුවන් ශක්තිය අපි දන්නවා මේ ඊටාම කුඩා සත්තු බොහෝ දෙනාට ඇස් නැහැ ඒ ඇත්තෝ නාසයෙන් ගඳ බලලා හෝ තමයි කටයුතු කරන්නේ නිසා එන ව්‍යසනවලදී අතුරු ආන්තරාවලදී ලක්ෂ කෝටි ගණන් එකවර මැරලා යනවා ගින්නට අහු වෙනවා ජලයට අහු වෙනවා මොකද දැක ගන්න පුළුවන් ශක්තියක් නැහැ ඒත් මනුස්සයම නෙවෙයි සාමාන්‍ය Tamante එන ජීවිත කාර්යන සඳහා දැක බලා ගන්නට ඇස් තියෙනවා. නමුත් මේ රාගය මතුනහම ඒ ඇහවත් නොපෙනිය. ඇස් නැත්තේ ඒ කටයුතු කරනවා. අඥාන කරනෝ. මම ළඟ තිබුණා නම් මම ගුරුවරයෙක්. මම වේද කෙනෙක්. මම ගොවියෙක්. මම ගොවිතැන් දන්නවා. ඒ නිසා ගොවියා මේ වෙලාවේ මේ විදිහට කටයුතු කරන්න ඕනේ. ගුරුවරු මේ විදිහට කටයුතු කරන්න ඕනේ. වේද කෙනෙක් කටයුතු කරන්න ඕනේ කියලා. තමගේ සත්‍යාව රස්සාවෙන් දැනුම ලෝකයේ දැනුමින් යම්කිසි සීල ශික්ෂාවක් තිබුණා නම් රාගයෙන් රත් වෙච්ච කෙනාට ඒ ගුරුකමේ නම් බවත් නැතුවයි. ගොවියට ගොවිකමේ නම් බවත් නැති. වෙද කෙනෙකුට වෙදකමේ නම් බවත් නැති වෙනවා. ඒ නිසා කියන ප්‍රඥාව සම්පූර්ණයෙන්ම වලහයි. ඒ තරම්ම රාගය අඥාන කරනවා. පඤ්ඤා නිරෝධිකෝ යම් විදිහකට පුරුද්දෙන් තමන් කරගෙන ආවනම් හොඳ වැඩ. ශිල්පයක් ශාස්ත්‍රයක් මේ රාගයෙන් හිත තෙත්විච්ච වෙලාවට කිසිම දෙයක එකලසක් ගන්න බැහැ. ඒ සම්පූර්ණයෙන්ම කලවම් කරලා නාස්ති කරලා දානවා. ඒ නිසා රාගය කියලා කියන්නේ මේ වගේ අන්ධකරණෝ අචක්කරණෝ අඥානකරණෝ පඤ්ඤා නිරෝධිකෝ විඝාත පක්ඛිලෝ පක්ඛිකෝ අපි රාගයෙන් ඇතිවෙච්ච වෙලාවේදී හිත සංසුන් වෙලාදී නිතරම කල්පනා කරනවා අපි මේ වෙච්ච වැරදි මෙහෙමයි, දැන් ඉන්න තත්ත්වය මෙහෙමයි, වගකීම් භාරය මෙහෙමයි, ඒ නිසා අපි මේ මේ විදිහට ජීවිතය සැලසුම් කරන්න ඕනේ. මේ මේ විදිහට අපි කටයුතු සම්පාදනය කරන්න ඕනේ කියලා තමංගේ සුභ සිද්ධිය පිණිස කටයුතු කරනවා. නමුත් රාගේ මතුවෙච්ච ලාට මෙච්චර කල් මම ධනෙ උපයවුවා මම මෙච්චර නම්බුවක් ඔපේලා තියෙනවා මම මෙච්චර වැඩි හිටියෙක් මම මෙච්චර සිල්වතෙක් කියන කිසිම දෙයක් වල් බහට වේ තමන් නීච නිහින තිරිසන් තත්වයට ඇදහිලා දානවා තමන්ගේ චරිතේ ඝාතනය කරන ස්වරූපයටපත් කරන මේ රාගය. ඒ නිසායි අපි මේ කියන්නේ මේ රාගය දුරු කළ යුතුයි කියලා. ඊගාවට අනිබ්බාන සංවර්ධනය. නිවනක් කියන නිවීමක් විරාගයෙන්, නිරෝධයෙන්, නිබ්බිදාවෙන් පහල කරනවා. ඒත් රාගය නිසා ඒ නිවනට කවදාකවත් යොමු කරන්නේ නිවනේ අනිත් පැත්තට, පත් වෙන පැත්තට තමයි යොමු කරන්නේ. නිවන කියන්නේ නිවීමක්, ශාන්ත භාවයක්, මේ රාගය සම්පූර්ණ දවා මෙන්න මේ කරුණු දැනගෙනයි නැත්නම් මේ වගේ අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අඥාන කරනෝ විඝාත පක්ඛිකෝ අනිබ්බාන සංවර්තනිකෝ කියන මේ කර්ම දැනගෙනයි අවත්නි අපි මේ බුද්ධ ශාසනයේ මේ රාගය දුර්කලීකේ කියලා කියන්නේ. ද්වේෂය රගත්තොත් ද්වේෂය නිසාත් අපි අන්ධ වෙනවා. ද්වේෂය නිසා ඇස්සක්ති නැන් ඇති නැත් ඇස් නැත්නම් ඒක කටයුතු කරනවා. අඥාන කරවනවා කියන්නේ. අපි දන්නවා ද්වේෂය ඇති වෙච්ච වෙලාවට ඒ පුද්ගලයා තමන්ගේ මත්තම තමන් මෙතෙක් රැකවපු ගුණ නාම නම්බු මුදල් මොන්නම දෙයක්. ඉස්යම රුසානින ගණන් ගන්නේ ඒ වෙලාවේ ඒකාන්තයෙන්ම අනුන්ට තමන්ට අහිමි කර දෙ යකෙක් වාගේ. විශාල බලවතෙක් වාගේ. විරුද්ධව කරගෙන යනවා. අච්චර කවුරුත් ලැජ්ජා බයක් පහළ වෙන්නේ නැහැ. විශාල විනාශයක් ඇති කරලා දෙනවා. ප්‍රඥාව දීන කරලා දානවා. ඊගාට විඝාතේ ආත්ම ඝාතනයේ ගුණ ඝාතනයේ නිවනෙන් ඈත් වෙනවා. ඒ වාගේම තමයි මෝහය. ඉතින් බුද්ධ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පුත්‍රයාට මතක් කර දෙනවා මෙන්න මේ විදිහේ රාගේ මතුණාන තමන්ට අහිත අනුන්ට අහිත දෙපිරිසටම අහිත වැඩ කටයුතු කරනවා දුකටපත් වෙනවා හිත. තමන්ට හිත පිණිස අනුන්ට හිත පිණිස තියෙන දේ පිළිබඳව ඥානෙ නැති කරගෙනවා මෙන්න මේ නිසා අපි රාගය දුරු කිරීම පිණිස ද්වේෂය දුරු කිරීම පිණිස මෝහය දුරු කිරීම පිණිස අනුශාසන කරනවා එතකොට මේ පරිබ්‍රාජකයා අහනවා මේ වගේ වැඩක් කරන්න ක්‍රමයක් තියෙනවා කියන විදිහට මේ රාගය ඔබ වහන්සේලා කියන විදිහට අස්පාදන විදිහට ගන්නට ඇස් නැත්තම් බවට පත් කරන්ට ඥානීය පහල කරන්ට ඒ වාගේම තමන්ට හිතසුව පිණිස නිවන පිණිස ගෙනියන ක්‍රමයක් පවතිනවා කියන්නේ. අතිකෝ ආවසෝ මාර්ගෝ අතිකෝ ආවසෝ පටිපදා. එවැනි මේක සඳහා මාර්ගයක් තියෙනවද මේක සඳහා ප්‍රතිපදාවක් තියෙනවද සාන්දුසාමි කියනවා. එවැනි මේක සඳහා මාර්ගයක් තියෙනවා. මේක සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. එවැනි මොකද්ද මේ මාර්ගය? මොකද්ද මේ ප්‍රතිපදාව? ආනන්ද සාංශ කියනවා මේ රාගය දුරු කිරීම පිණිස මේ මෝහය දුරු කිරීම පිණිස මේ ද්වේෂය දුරු කිරීම පිණිස ඒ කාන්ත මේ කායන මාර්ගයේ මධ්‍යම ප්‍රතිවදාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සීලයයි සමාධියයි සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි ප්‍රඥා ශික්ෂාවයි සීල සාධනයයි සමාධි සාසනයයි ප්‍රඥා සාසනයයි සීලයේ හික්මීමයි සමාධියේ හික්මීමයි ප්‍රඥා හික්මීමයි. මේ කියන්නේ අන්ධ පුතග්ජනේ ගුණත් පරිප්‍රාජකය. ඒ පරිප්‍රාජකයාගේ සාසනේ දඬම සීලයක් තියෙනවා. ඒ ඇත්ත සීල් රකින්නේ මේ අපි සීල් රකින්නා වගේම නෙවෙයි. ඇඳුම් පිළිබඳව හෝ ආසාවක් කොයි නැහැ කියලා ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවලා අපිට වාගේ ඇඳ පුතු මෙට්ට පාවිච්චි කළොත් රාගයේ ද්වේෂයේ මල මොහේ මතුවෙනවයි කියලා සම්පූර්ණ බිම නිදා ගන්න. පින්න පාත වන්නකොට පාත්‍රයක් හෝ අතේ තියා හිටියොත් වස්තුව පිළිබඳ මාන්නය ඇති වෙනවා තරහ ඇති වෙනවා කියලා අත් දෙකට හිඟනවා. බල්ලන්සේ බිමට දාපු බත් කන. අරකුන්සේ ගස්කොලන් කාලා ජීවත් වෙනවා. වට වෙලා නිදනවා. මොන විදිහට කය මේ විදිහේ කෙලසුණත් පිළිුණත් ගංගානන් නදී උදේ පාන්දර නෑල නැගිටලා නෑවොත් පිරිසිදු වෙනවා කියලා සීතලේ ගැහි ගැහි ගිහලා ගංගානන් නදී නාන. පුංචි මෘතය. මේ මිනිසුත් ඒ කරන්නේ ආසාවට නෙවෙයි. ඒ ගුරුවරයා කියපු නිසා ඒ තමන්ගේ පරම්පරාවේ යම් ප්‍රමාණයකට ඒකෙන් මේ රාග, ద్వේෂ, මෝහ මර්ධනය වෙච්ච නිසා. ඒනිය තුනට වෙන්නේ මේ දිතාම දුෂ්කර වෘතය රකිමි පරිබ්‍රාජික උද්දුත රකිමි පුළුවන් තරම් උග්‍ර භාවනා කරනවා. තමන්ට වැඩෙනකන් හිස බාණ්ඩවත් වෙලා ගන්න. ඉවත් පින්න පාද යනවා නැත්නම් කරබනේ මේ විදිහට භාවනා කරනවා. මේ භාවනා කරලා මේ අපි බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන විදිහට ධ්‍යාන මාර්ගඵලයේ අතෝ හිස් නැහැ. ධ්‍යාන වලින් හිස් නැහැ. මාර්ගඵල නෙමෙයි. ධ්‍යානත් ලබන. ඒ කියන්නේ අර සීලය ඒකාන්තයෙන්ම නිෂ්ප්‍රයෝජන වෙන එකක් නෙමෙයි. සමහර ඇත්තට ප්‍රයෝජනවත් වෙනවා. රාගයේ වීතික්කම අවස්ථාව. සතුන් මරණ හොරකම් කරන ආදී කයෙන් අකුසල් කරන අවස්ථාව ඒ තුන අතර කරනවා. මේ විතරක් නෙමෙයි ධ්‍යාන ලැබනවයි කියලා කියන්නේ කයේ කාම හිතේ කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ කියන නීවරණ ඒත් යටපත්. නීවරණ යටපත් කරලා මේ ප්‍රථම ධ්‍යානෙන් අතර වෙනව නෙමෙයි. උපචාර සමාධියෙන් අතර වෙනව නෙමෙයි. මේ භාවනා කරන ඇත්ත දන්නව තමන්ට මේ වගේ මට්ටමක් ගන්නට මොනතරම් මොනතරම් ක්‍රමයක් අවශ්‍ය වෙනවද මොනතරම් ප්‍රතිපදාවක් ඕනේ අර තනන් සම්්‍යක් සීලයක පිළිපදලත් මේ විදිය ප්‍රතිපදාව දෙද්දී ඊටම දුෂ්කර නමුත් මේ පරිබ්‍රාජකයෝ ඔක්කොම නෙවෙයි හැමනිකානවල් නෙවෙයි සමහර ඇත්තෝ ඒ වෙනකොටත් ලබාගෙන තිබුණා මේ අභිඥා එහෙම නමුත් ඒ ඇත්තෝ දන්නවා මේ රාගය ඕන වෙලාවක මතුවලා ඒ තමන්ගේ පරිබ්‍රාජක පව ක්‍රම පව කෙලසන්න පුළුවන්. තමන්ගේ ගුරුවරු පව වැටිච්චත් වෙන්න. තමන්ටත් ඒ දේ වෙනවා. ඒ හේතුයේදී මේ උග්‍ර සීල් රකිමින් ඒ සමාධි භාවනාවල ප්‍රතිපදක් ලැබෙමින් බුදුහාමුදුරුවෝ කියන විශේෂය මොකක්ද? බුදුහාමුදුරුවෝ පෙන්වන ළඟනේ උත්කෘෂ්ඨ දේ මොකක්ද? උන්වහන්සේ කියන්නේ මේ රාගය සම්පූර්ණයෙන්ම දුරු කරමු කියලා මොනවද දැකලාද මේ කියන්නේ? මොකක් බලාපොරොත්තු වෙන්නේ කියන්නේ? ඒ නිසා ඒ අන්ධ පුතග්ජනෙක් වශයෙන් හෝ මේ පරිත්‍රාජකයා අහපු ප්‍රශ්න ඉතාමත් ප්‍රායෝගික කෙනා මේ වැඩේට බැහැපු කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක්. ඒක අපිට සංසන්දනාත්මක බැලුවොත් ඊට වඩා ඉතාමත්ම මධ්‍යස්ථ බොහෝ පිළිසිදු සාන්ත සීලයක් බුදුරජාණන් වහන්සේ ගෙන හරපාලා තියෙනවා. අපි ඒකට දැන් කැපවෙනවා. මේ සීල් දකින්න අත්ංගෙත් බොහොම සුළු පිළිසක් තමයි අච්චරා සංඝාතමත් සම්පී සුරුසනක් තහන තනාවක් හෝ භාවනා කරන්නේ. මේ භාවනා කරන පිරිසක් අතරට අපි එකතු වෙලා ඉන්නේ. මේ එකතු වෙලා හිටියත් අපි මේ ಗುಣ தත්ත්ව, අපි මේ රකින්න දේවල් සම්පූර්ණ අභියෝගයට ලක් වෙනවා රාගය මතුවෙනකොට. ද්වේෂය මතුවෙනකොට, මෝහය මතුවෙනකොට. අර පරිද්දාලික එතනම තමයි ඉන්නේ. අන්නේ මැත්තේ තමයි ඉන්නේ. මේ පරිද්දාලික ඒකයි මේ හාරහර අහන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට උපහාන්සේලත් මේ රාගය දුරු කිරීමට කටයුතු ප්‍රහාණය අනුශාසනා කරනවා. ද්වේෂය දුරු කිරීමට මොහේ දුරු කිරීම. ඔව්. මොනව දැකලා මොන ආනිසංස ආධිනව දැකලා. ඒක තමයි කියන්නේ මේ කාගේ කියන්නේ මෙන්න මේ මේ දේවල්. එතකොට අහන මේ වගේ වැඩ පිළිලක් ඔබලා පිළිසිදුව ප්‍රශ්න දැනගත්තම පිළිවෙලක් කියනවා. කියනවා මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන විශේෂය අපි ඒ නිසා තේරුම් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පහක්ම සඳහන් වෙන්නේ සීල සමාධි. මුලින්ම තියෙන තියෙන්නේ ප්‍රඥා ශික්ෂා. ඒ නිසා අනිකුත් ඕනම ශාසනයක මේ බුද්ධ ශාසනයක් අනිකුත් ඕනම ධර්මයක බුද්ධ ධර්මයේ අනිකුත් ඕනම විනයක බුද්ධ විනයේ ඇති වෙනස තමයි මෙන්න මේ ප්‍රඥා ශික්ෂා. අර පරිත්‍රාජක ශාසනවල මේ ශාසනය පටන් අරගත්තේ ඇත්තොත් අද දක්වා පවත්වාගෙන ඉන්නේ අපි වගේ සාසන බොහෝම කැපවීමෙන් ඇත්ත කරන්නේ ඒ ඇත්ත මේ උග්‍ර සීල් රකින්නේ මේ භාවනා කරන්නේ මොකක් බලාපොරොත්තු වෙද බ්‍රහ්ම ලෝකයට යන්න. භක්මය සමග හාමු වෙන්න. නමුත් බ්‍රහ්මයක් ඉපදිලා නැහැ රාගය ద్వේෂය මෝහය. බ්‍රහ්මයක් තින්නේ රාගය ద్వේෂය මෝහය තලාව බලන. යම් දවසක මේ බ්‍රහ්මත්වයෙන් වැටුණට පස්සේ කොයි තැනින් කෙලවෙයිද කියන්නේ. ඒ නිසා මේ කරන ඇත්තන් තුලම මේ සැකේ පවතිනවා. කෙලවරක් නැතිකම පවතිනවා. කෘතඥ භාවයේ ලකුණු පවතිනවා. ඒක ශාස්ත්‍රීයයෙන්ගේ නතර නොවන ගතිය පවතිනවා. ඒ නිසායි ගිහිල්ලා මේ බුදුහාමුදුරෝ වගේ නිෂ්ඨාවට මේ රාග දේශ මොහ වීතික්‍රම වශයෙන් නැත කරන්නේ නැතුව පරිඋත්තාන වශයෙන් නැත කරනස අනුස්සයතම අත දාලා මුල්ලතම අත දාලා මුලින් උදුරා ආදමන වැඩ පිළිවෙලක් දකින්නකොට මේ වගේ අවංක පරිබ්‍රාජකයෝ නිහිල විසඳගන්න. මේ විසඳගන්නකොට ඒ අතන වැටෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් වැනි මාර්ගයක තව ප්‍රඥා ශික්ෂාව. මේ ප්‍රඥා ශික්ෂාව නිසා කාමදාකවත් මේ භෞතික සැප සම්පත් බලාපොරොත්තු වෙන්නේ. සිටු තනතුරු, ඇමති තනතුරු, රජ තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශක්තික රජතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. දිව්‍ය ලෝක සක්‍ර භව නායකකම් බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්මත්ව බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු වෙනවා නම් ඒක සත්‍ය සාධනෙ නෙවෙයි ඒක සත්‍ය සාතුන් වහන්සේගේ ධර්මය නෙවෙයි ඒක විනය නෙවෙයි ඒක ඕනම ලෝකේ තියෙන අනිකුත් ආගම් දර්ශන වල ගන්න පුළුවන්. කර්මේ සහ කර්මේ ඵල අදහන ඕනේ ආගමක මේ தත්ත්ව ලබා ගන්න පුළුවන්. ඒකත් ඉන්නේ අරමාත්‍ය අවසානයේ මේ අතරතුර තමයි වැටෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ කාන්තේම ඒක ඉක්මවල ගියදයක්. භවයේ ඉක්මවලා ගිය දෙයක් එහෙනම් මේ ප්‍රඥා ශික්ෂාවට තිබෙච්ච දෙයක් මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ මේක සඳහා ඇති ඒ කායන මාර්ගය මේ සතර සතිපට්ඨාන යමෙක් සතර සතිපට්ඨානේ වඩනවා නම් ඒ වඩන කෙනා ඒකාන්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්නවා එන විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ බුද්ධ ශාසනය වුණත් මේ බුද්ධ විනය වුණත් මේ බුද්ධ ධර්මයේ වුණත් මේ සතර සතිපට්ඨානේ වඩන්නේ නැත්නම් නැත්නම් ඒ කටයුත්ත කෙරෙන්නේ නැත්නම් ඒ කටයුත්ත පරමාර්ථ කරගන්නේ නැත්නම් ඒක තමගේ අභිලාෂය කරගන්නේ නැත්නම් අර පරිබ්‍රාජකයේ ප්‍රශ්න අපිට හැමදාම අහන්න වෙනවා. මොන ආදීනවයක් දැකලාද අපි මේ රාගය දුර කරන්නේ? අපි තාමත් මේ ආදීනව ටිකවත් දැකලා නැතිනම් අපි ඒකාන්තයෙන් බලන් හදන්නේ මේ රාගයත් එක්ක උහුරතල් වෙන්නයි. ද්වේෂයත් එක්ක හොරතල් වෙන්නයි, මෝහයත් එක්ක හොරතල් වෙන්නයි, ණයින්ද කිරිපොවන්ටයි. ඉතින් මේ විදිහට රාග ద్వේෂ මෝහ ටිකක් හිතේ තියාගෙන සාක්කුවේ තියාගෙන කිල්ලෝට වුණාගේ නිවනත් අනික් අතින් තියාගෙන යනවයි කියන එක කෙරෙන්නේ. ඒ කෙරෙනවා නම් එදාට සාර පරිත්‍රාජකට අර ප්‍රශ්නේ මතුවෙන්නේ. මේ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාව පෙන්වනකොට මාර්ගය පෙන්වනකොට මේ මධ්‍යම ප්‍රතිපදාවයි මේක ඒකාන්තයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රඥා ශික්ෂාවෙන් කෙලවර කරන වෙන විදිහට කියන අනුශය කෙලෙසු මුලිනුතරා දමන වැඩපිළිවෙලක් කියනකොට අර පරිත්‍රාජකයට ඉතාමත්ම පැහැදිලි මේ කාරණා වැටුණා. එතකොට මේ පරිත්‍රාජක සඳහන් කරනවා අවත්නි අවත්ති විදිහින් කියන්ට යදුනා වූ මේ මාර්ගය නම් ඒකාන්තෙම යහපත්. භද්දෝකෝ ආවසෝ මග්ගෝ භද්దికා ප්‍රතිපදා මේ ඔබ විසින් රාගයේ තේරුම් ගන්න තියෙන හැටි බොහෝම ප්‍රශංසනීයයි. ඒ රාගයේ දුරු කිරීමට ගත්තා වූ මේ සීලෙන් සමාධියෙන් නතර නොවි ප්‍රඥාවෙත් මේක ගලවා දමන්න ඕනේ කියලා ශික්ෂා තුනකින් සම්පූර්ණ කරලා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යොදලා දේශනා කරන මේ මාර්ගයේ කාන්තේම භද්‍රයි. යහපත්. මේ මාර්ගෙම ද්වේෂයේ, මෝහයේ ආදීනව දැකලා ඒ සඳහා 1 2 3 ආදී විදියට ප්‍රතිපදා ක්‍රමයෙන් ගලවලා දාන ක්‍රමේ ඒකාන්තේ භද්‍රය නැත යහපත් මේක ඒකාන්තයෙන් අප්‍රමාදීව රැකිය යුතු ප්‍රතිපදාවක් බව නම් මට වැටහෙනවා අලංචකෝ ආවසෝ ආනන්ද අප්‍රමාදාය මේ උපහාන්සේලා වගේ හරියට මේ මිනිස්සෙකුට දුක ඇති කරන මූල ධර්ම තුන කාරණා කාරණා තේරුම් අරගෙන ඒ කාරණා කාරණාවල තියෙන බරපතලකම තේරුම් අරගෙන ඒක සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න සීල සමාධි ප්‍රඥා කියන ගලවලා දාන්න විද්‍යාවක් දේශනා කරලා තියෙනවා ඒක මට තේරෙනවා මොකද මෙතුආක් කාලේ පරිත්‍රාසික උත්සාහ කරන නිසා ඒකාන්තයෙන් මේක යහපත් මාර්ගයක් ඒ නිසා මේ හික්මෙන්ට වටිනවා මේ අප්‍රමාදී වෙන්න වටිනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පරිත්‍රාසික ස්තුති කරනවා ඒ නිසා අපිට තේරුම් අරගන්න පුළුවන් අපි මේ කරන දේ නැත්නම් මේ ආරක්ෂා කරන්න හදන සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව මේ වාගේ කර්ම කාරණා සූත්‍ර අටුවා මේ ටීකා විග්‍රහ නොකරගෙන හිටියත් මේ තරම් සංග්‍රහ කරපු ප්‍රයෝජන ලැබපු ප්‍රයෝජන ලැබීම සඳහා උපදේශ දීපු මාර්ගයක් කියලා වැටහෙනකොට අපේ ලොකු ශක්තියක් ආත්ම ධෛර්යයක් ඇති වෙනවා. ඒ මොකද ඒ කාන්තයෙන් මේ සතිපට්ඨාන භාවනාවෙන් තොරව මේ වාගේ ඉදියටම අතුලාලා. එහෙම නැත්නම් අනුශේ කෙලෙස් ගලවලා දාන වැඩ පිළිවෙලක් කරන්නේ. ඒ නිසා මේ වගේ අන්ධ පුතග්ජනයන් අතර වුණත් ඇතිවෙච්ච මේ සාකච්ඡා මතක් කරනකොට අපි යම් විදිහකට අපේ ඉස්සප්ප කැප කරලා සීලයක පිහිටියාන අපි යම් විදිහකට දවසකට උනන්දු වෙලා මහන්සිලා භාවනා කරන්න සමාධිය පිටවන්න උත්සාහ කරනවා නම් සතිමත් වෙලා සම්පජාඤ්‍යගත වෙලා ප්‍රඥාවකට මහන්සි වෙනවා නම් ඒක යහපත්. ඒ යහපත්කම බුදුහාමුදුරුවෝ වාගේ සියල්ල දක්නා සියල්ල දන්නා උත්තරයන් වහන්සේලා ඒකාන්තයෙන්ම සඳහන් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැත්නම් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා. එදා පටන් අද දක්වා මේ පැවතෙන විදර්ශනා පරපුරමේ යෝග වටනවා කියලා පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි අන්‍යාගමිකයන් පවා සංසන්දනාත්මක සලකා බැලුවොත් පිළිගන්නවා. ඒ නිසා අපිට බොහොම සන්තෝෂයෙන් පුළුවන් මේ කරුණ ඉදිරිපත් කරන්න කරන්නට තමයි මේ කරගෙන යන වැඩ පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේකේ කායන මාර්ගය මේක ඒකායන ධර්මය මේක ඒකායන විනය මේක ඒකායන සත්‍ය ශාසනය කියලා. මේ ශාසනය යම්තාක් අපි තේරුම් ගත්තද ඒ ධර්මයට අපිට ශාසනයෙන් කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ තුවාක් වෙලා මේ ධර්ම දේශනා මාර්ගයේ මූල ධර්ම තමන්ගේ හිතට සුතමේ ඥානෙ වශයෙන් ලං කරගත්ත ඇත්තෝ ඒ වාගේම චින්තාමේ ඥාන වශයෙන් ලං කරගත්ත ඇත්තෝ ඒ වාගේම භාවනාමේ ඥාන වශයෙන් ලං කරගත්ත ඇත්තෝ ඒ ඥානෙම සුතමේ වේවා චින්තාමය වේවා භාවනා වේවා ඒ ඥානය නිසාම තම තමන්ගේ ශ්‍රද්ධාව නැවතත් උනන්දු කරගනිත්වා ඒ ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්ම ළඟා කරගත යුතු මේ සත්තු ශාසනය මේ ශාස්ත්‍ර විනය මේ ශාස්ත්‍ර ධර්මය මෙලොව වශයෙන් අදාතම සාක්ෂාත් කර ගැනීමට තම තමන්ගේ අත්දැකීම් වලින් සහයෝගය ලබාගෙන මේ මූල ධර්මත් කිට්ටු කරගෙන වඩ වඩාත් උනන්දුවෙන් භාවනා කිරීමට හිත් පහළ කරගනිත්වා කියන මෛත්‍රී කල්පනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ